උදාර මහත්ම අවසරයි ප්‍රියන්තුමනි මාව ඇහෙනව නේද? ඇහෙනවා. අවසරයි ප්‍රියන්තුමනි මේ මේ මුලින්ම කියන ප්‍රෝග්‍රෑම් එක ඉතාමත්ම වටින ප්‍රෝග්‍රෑම් එකක් මේ මම ඇත්තම ලංකාවේ නෙමෙයි ඉන්නේ මේ නමුත් මේ වෙලාවට කොහමද මම මේකට ජොයින් වෙනවා. අපහැමතුමනි මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි අපි දැන් අර රූප 28 ගැන කතා කරනකොට භූත රූප 4යි ඊට පස්සේ ප්‍රසාද රූප 5යි තොර ප්‍රසාද රූපයක් ගත්තොත් චක්ක ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද වගේ කියලා තියෙනවා. එතකොට ඒ දැන් ඒ ඒ චක්ක ප්‍රසාදය කියලා කියන්නේ එක රූපයක්ද නැත්නම් තවත් රූප කොටස් වල එකතුවක්ද? මොකද මම ඒක අහන්නේ අපි හඳුන දැන් චක්ක දශකයේ කියන තැනදී අපි රූප 10ක් ගැන කතා කරනවානේ. එතකොට මේ චක්ක ප්‍රසාදය කියන්නේ 10ක එකතුවක්ද නැත්නම් ඒ දෙක වෙන වෙනම දෙකක්ද කොහොමද අපි හඳුනේ ඒක ඒ ඒක රූප 28 බෙදෙන ආකාරය ඒක තපරේ ප්‍රසාද චක්සු ප්‍රසාද රූපය කියන්නේ තනි රූපයක්. හැබැයි තනි රූපයට තනිව ඉන්න බෑ අනිවාර්යෙන්ම අර අනිකුත් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ඔය අට අනිවාර්යයි. ඒ කියන්නේ ඒ අට නැති තැනක් නැහැ. ඒවට කියන්නේ අවිනිභෝග රූප. ඒ කියන්නේ වෙන් කරන්න බැරි රූප. ඒවා එක තමයි තියෙන්නේ. ඊට පස්සේ ජීවි කයක විඥානයේ සහිත කයක ඕවා ඇති වෙනකොට ඕකට තව එකතු වෙනවා මේ ජීවිතේන්ද්‍රිය රූපේ. එතකොට 9යි. අන්නේ නමයක් වූ කලාපයේහි තමයි අර චක්සු ප්‍රසාදය කියන රූපයත් හටගන්නේ. එතකොට ඒකට කියනවා චක්කු දසකයයි කියලා. චක්කු දසකයයි කියන්නේ අර රූප 10. ඒ රූප 10 එකට තමයි තියෙන්නේ. හැබැයි අර වර්ණ රූපේ ග්‍රහණය කරගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අර ප්‍රසාද රූපයෙන් පමණයි. අනිත් ඒවායින් ඒක කරන්නේ නැහැ. හැබැයි ඒවා 10 එකට තමයි තියෙන්නේ. ඒවා වෙන් වෙන්ව හට ගන්න බෑ. ප්‍රසාද රූපයට විතරක් වෙනම පහළ වෙන්න බෑ. පහළ වෙන්නේ අනිත් නමයත් එක්කලා. ඒකට තමයි රූප කලාපයක් කියන්නේ. හැබැයි රූප කලාපයක් තිබුණාට දර්ශන කෘත්‍ය කරන්නේ අර ප්‍රසාද රූපයෙන් පමණයි. ඉතින් අර වගේ රූප කලාප චක්කුදසක රූප කලාප බොහෝමයක් යම් තැනක තියෙනකොට එතන ප්‍රසාද රූප ගොඩක් තියෙනවා. එතකොට මේ ප්‍රසාද රූප ටිකට තමයි අර බාහිර ඡායාව අරමුණු වෙන්නේ. එතකොට අපි හඳුන රූප 28ට අපි කොහොමද වර්ගීකරණය වෙනවනම් කොහොමද වෙන්නේ අපි හඳුන්නේ? දැන් රූප 28 වර්ගීකරණය කරගන්නකොට ප්‍රධාන වශයෙන්ම භූත රූප 4. 4යි. එතන භූත රූප 4යි, උපාදාය රූප 28යි. උපාදාය කියලා කියන්නේ මහා භූත රූප ඇසුරු කොටගෙන පවතින අනිත් 24. ඒ 24ත් එක තමයි ඔක්කොම 28ක් වෙන්නේ. එතකොට මේ උපාදාය රූප කියන ඒවට තියෙන්න විදිහක් නැහැ භූත රූප නැතිනම්. ඒ නිසා මේ ලෝකයේ භූත රූප හතර තමයි ප්‍රමුඛ වෙන්නේ, ප්‍රධාන වෙන්නේ, වඩා රළු වෙන්නේ, වඩා තීව්‍ර වෙන්නේ. ඒවා මත තමයි සියල්ලක් තීරණය වෙන්නේ. ඒවැ උස් පහත් වීම මත වර්ණ, ගන්ධ, රස, ඕජා ආදී අවශේෂ ඒවා හටගන්නෝ. ඒවා අනුව ඊට පස්සේ අර ගෝචර රූපවල ක්‍රියාකාරීත්වය ඊළඟට භාව රූප වගේ හටගන්නවා. ඒවා කෙලින්ම කර්මජ රූප. ඊළඟට ආකාශ ධාතුව වගේ ගත්තාම ඒක එකකටවත් ඇතුළත් වෙන්නේ ආකාශය කියන එක ඇත්තටම ඔබතුමා මම හිතන්නේ පහුගිය දේශනාවලට සම්බන්ධ වුණාද දන්නේ ඒකෙදී අපි විශේෂයෙන් කතා කළා ආකාශය කියලා ගත්තාම ආකාශය මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක් නෙමෙයි හැබැයි ඒකේ කොටස් දෙකකට අපි හඳුනා ගන්නවා අජටාකාශය සහ පරිච්ඡේදාවකාශය කියලා. අජටාවකාශය කියලා කියන්නේ මේ හිස් අවකාශය. පරිච්ඡේදාවකාශය කියලා කියන්නේ රූප අතර ඇති වෙන රූප රූප කලාප අතර ඇති වෙන අවකාශයට කියන පරිච්ඡේද අවකාශය. එතකොට දැන් අපි පොල් ගොඩක් ගැහුවාම ඒ පොල් වල හැඩය අනුව ඒක මැද්ද ඉතුරු වෙන අවකාශයේ හැඩතල වෙනස් වෙනවනේ. එතකොට පොල් ගොඩ වෙනස් වෙනකොට හැඩෙත් වෙනස් වෙනවා. එතකොට ඇත්තටම පොල් ගොඩ මැද්දේ පොල් වලින් අවකාශයක් හැදුවා නෙමෙයි තිබිච්ච අවකාශයම තමයි එතන තියෙන්නේ. හැබැයි අර පොල් ටික වෙනස් වෙනකොට ඒ අවකාශය වෙනස් වෙන නිසා අපි ඒක අජටාකාශය කියන එකෙන් වෙන් කරලා පොල් නිසා ඇති වුණු අවකාශයක් කියන සම්මුතියෙන් අපි ඒක ගන්නවා. එතකොට ඒක අර පොල් ගොඩත් එක්කලා වෙනස් වෙන නිසා අපි ඒක ඒ ඒ අවස්ථාවත් එක්ක වෙනස් වෙන උස්පහත් වෙන ආකාශ ධාතුවක් හැටියට ගන්නවා. අන්න ඒක තමයි අපි පරිච්ඡේද අවකාශය කියලා කියන්නේ. එතකොට ඒ වගේ අවකාශ ගුණයක් මේ සෑම රූප කලාපයක් වටාම තියෙන. රූප කලාපයක් ඇතුලේ අවකාශය නැහැ. මොකද අවකාශයක් නැතුව ඒක ඒකාබද්ධවයි අර රූප අට තියෙන්නේ. එතකොට ඒකට පිටින් තමයි අවකාශ ගුණය තියෙන්නේ. ඒ නිසා රූප කලාපයෙන් කලාපේ ඒකාබද්ධ වෙන්නේ නැහැ. ඒ කලාපයේ ඇතුලේ තියෙන රූප ටික ඒකාබද්ධවයි තියෙන්නේ. එතකොට ඒ ඒ ඒ අවකාශය වගේවා ඒවා මේ අපි රූපයක් හැටියට ඒතර සලකන්නේ පැහැදිලිව මේක මහානායක හඳුරුත් පැහැදිලි කරනවා අපි ධර්මයේ පැහැදිලි කරනවා ඒ ආකාශ රූපය කියන එක කවුරුවක් හදන එකක් නෙමෙයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක් නෙමෙයි නමුත් අර පරිච්ඡේද අවකාශ කියන එක යම් හේතු ප්‍රත්‍යයෙන් අඩු වැඩි වීමක් උස් පහත් වීමක් හැඩ වෙනස් වීමක් තියෙනවා. ඒ නිසා අපි ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා යම්කිසි රූපයක් හැටියට සලකනවා. අන්න ඒ විදිහට. ඊළඟට තව එහාට යනකොට ජරතා අනිච්චතා දැන් ජරතා අනිච්චතා කියලා කියන්නේ දිරීම අභාව ප්‍රාප්ත වෙනවා. ඒතකොට ඒක ඒක යම්කිසි සංසිද්ධිය. හැබැයි ඒකත් රූපයක් හැටියට ගන්නවා. අපිට මොකද මේවා මේ බෙදා දැක්වීමේ පරමාර්ථය මෙතන සත්‍යයේ පුද්ගලයක් නැහැ නාම රූප ධර්ම ටික ක්‍රියාත්මක වෙන්නේ කියන එක හඳුනා ගන්නනේ. ඒතකොට නාම වශයෙන් ගත නොහැකි අවශේෂ සියල්ලම රූප හැටියට මෙතන වෙක් කරලා බෙදලා දක්වලා තියෙනවා. ඒතකොට මේ මේ සියල්ල උපාදාය රූප. උපාදාය කියලා කියන්නේ මේ ප්‍රධාන රූප හතර නිසා ඒවා ඇසුරු කොටගෙන. ඒතකොට ප්‍රධාන රූප හතර නැත්නම් ඊතුරු රූප 24න් එකක්වත් තියෙන විදිහක් නෑ.